පත්‍යලා තියෙනවා අතර වාරණේ කාටරි ප්‍රශ්න තියෙනවා ඉතිපත් කරන්න කියනවා කරුණාවෙන් ආරාධනා කර්මයේ ස්වාමීන් වහන්සේ ඊයේ පැහැදිලි කළ කර්ම කරනාවේ ඊළඟ විපස්සතව කරනා වෙන කිචෙන් පැහැදිලි කර දෙන්න මේක ඇත්තටම ගොම අමාරු ගන්නඟ මේ ආසාවක් තියෙන බව පේනවා නමුත් තේරුම් ගන්න අමාරුයි කර්ම කරනවා කියන එක තමයි ඉදුණක් නෙවෙයි භවතණ්හාව කියලා මගේ තා අපේ අනිවක් වෙනවීම ඒකට කියන බාධක නිසා ඇතිවන තරහවට විභව තණ්හාව කියනවා. කාම තණ්හා විභව තණ්හාවෙම කරුණකට සම්මා සමාධිය යන කර්මාවෙන් පරිදි කර දෙන්නේ. සම්මා සමාධිය කියන පොතේ දැනුමින් කියනවනම් සතිපාරිසත්ව සතිපේක්ඛ පාරිසුද්ධින් චතුත් ඥාන සමාධිය කියලා සර්වඥාන්සේ සඳහන් කර තියෙනවා. සතියෙන් සහ උපේක්ෂාවෙන් පාඩේ ලැබෙන ළඟ හතරවෙනි ධ්‍යානයට ප්‍රථමස්වරණ ධ්‍යාන උපත්‍යාන සමාධියට සම්මා සමාධිය කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ආදර ස්වාමීන් වහන්සේ නම තමයි මතක් කරන්නේ මේ වගේ මේකයි ඇත්තටම මේ කමඨා සුද්ධ ශීකර බලාපොරොත්තු වෙන්නේ මේවා මූල ධර්ම ප්‍රශ්න. ඒවා මේ පාඩවකට වක්ලා වෙන කමඨා සුද්ධ කරන වෙලාව මූල ධර්ම සම්පූර්ණ ධර්ම සඳහා ගත වෙනවා ඒ සරමණන් සුපදෙන ලාග පුළුවන් තරම් තමන්ගේ භාවනාවට සම්බන්ධ දේවල් නොඇතන භාවනා සම්බන්ධ නැතුව මේ වක්කව සම්බන්ධ වෙන දේවල් ගැනීමෙන් වෙන්නේ අපේ අර ඒ දේ පොඩ්ඩක් පැහැදිලි දැන් ස්වාමීන් වහන්සේ ධනිෂ්ඨල ඇතුණ රෝග ස්වභාවය ගැන උපදී අවවාදයක් අනුදැන් උසාසනයක වාග්යේ පහසෙන් ආනාපානසති කරගෙන යමි. මෙරදී සිරුරට දුන් වාදය දැන් නැති නිසා පිටාචාර ජීවෙන් භවනා කරමි. ආනාපාන සති අරමුණේ චිත විනාරමුණකට ගොස් නැවත ආනාපානයට ගේම මනස්කාරයේ විතුක කිරීම සතිය කාර්යයෙන් පාර්ථාමින් යාමක්ද එසේ නැත්නම් උදාහරණයක් වශයෙන් කකුල දික් කරනමුත් මනසරදායත්තේ ආනාපානයේ නම් එයක් සත්‍ය පවත්වා කියන යාමක්ද කර්මාකර පහදා දෙන්නේ. ඔබ මේකට ඕකී උත්තර දෙන්න පුළුවන්. ඒට අමතරව පොඩ්ඩක් එහාට යනවා නම් මේ අරමුණේ හිත අරමුණ වලට ගොස් නැවත ආනාපාන සතියට ගිනීම මානසිකාරයෙන් යුතුව කිරීම සතියේ කරුණින් පවත්වාගෙන යෑමක්ද ඔය ඇත්තටම ගේන්න ඕනේ නෑ පිට කියලා පේන බව දැනගත්ත ගමන් ඉබේම හිත ස්වභාවයෙන් ලැජ්ජාවටපත් වෙලා ආපහු අරමුණට එනවා. ඒ නිසා එතෙන්දී ගේනවා කියන වචන විතර සඳහන් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් දැනගත්ත පමණින් සිද්ධ වෙන එකක් ඒකාට ආශ්චර්යවත් දෙයක් භාවනාවේදී පිටිගියයි කියලා දැනගත්ත ගමන් ලැජ්ජායි දෙහිත නැවත අරමුණට එනවා. මේක මේ දැන ගැනීම අවබෝධ කිරීම රෝග නිర్ణය කිරීම නිසා යෝගාවචර ලැබෙන ලාභයක් කියලා කියන්නේ. ඒක ඒ ලාභය බාර ගන්න සුළුපස බැලුවොත් හැම වැරද්දකම සතුටු වෙන්න පුළුවන්. ඒක පිටියන හැම වෙලාවකම පිටිකේව දැනගත්තම අර මොකටද එහෙම පිටියම ගඩඩාට වීමකට වඩා නැවත අරමුණ කරා හිත හිත වශයෙන් දැමීම සතුටක් වෙනවා. ඒකට දුක සැපක් වෙන්න පටන් ගන්න ඉතින් තමයි. පූර්ණ කාලීනව භාවනාවේ නිරත වූ මුල්ම අවස්ථාව නෑ. ඊයේ රාත්‍රියේ මම මට ඉස්සරහදී අවති ආයාසයෙන් නුස්සම දේශාවදාන යොමරණි සක්මන් සහ ආනාපාන භාවනා ගැන පැහැදිලි කිරීමක් කර දෙන්නේ සාකච්ඡා වෙනවා කියන්නේ පූර්ණ කාණ භාවනායතන මුල්ම අවස්ථාවයයි ඊයේ රාත්‍රියේ සිට ඉෂරදේ පවති ආයතන උෂ්ම දෙක අවධානය යොමු කරමින් මම පැහැදිලිව පේනවා මුළු ප්‍රදේශාන්තිය දිරවන්නේ ඒ නිසා ඒ මුළු ප්‍රදේශාන්තිය මම පිටපතක් කියලා ඒකට මේ මෙහිනාසින් හරි කාණ්ඩ ඉඳගෙන ඒක තුන් හතරක් කාණ්ඩ එතකොට ඔය කියන පැටලවි ඔක්කොම දුරවන් වෙනවා 100% ක්ෂේ අනුමින් මාගේ ඒ නිසා මේක කියන මුළු ප්‍රදේශාන්තිය තේරුම් ගත්තේ නැහැ බණහන කොටස් කියන කාරණාව ඔබට අවබෝධ කරගන්න අමෝරාවෙන් ආනපාන කරන්න හදලා කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පවත්වන්න දක්ෂ වෙනවා නම් ආනපානයේ තේමති ඒ සඳහා මේ වෙලාවම ගොඩක් වෙලා ගන්නෑ මුල් ප්‍රතිපන්තියේ යෝගාවචරය අහන්නේ කොහොමද කියලා මට මතක් කරගන්න පුළුවන් සත්පම් භාවනාදී අවධානය හොඳින් තිබෙන විට හිසත් උඩුකය නොදැනී ගොස් වකුණ ජාලයක් ශරීරයේ වන ලෙසට පමණක් දැනේ. ඒට වැඩි පොළොව ගොඳ වී පෙනේ. ඇස් ඉතා බර වී වසා ගැනීමට අවශ්‍ය වේ. ඒ නමුත් දෙපා සංසක්මන හොඳින් දැනේ. මේ අවස්ථාවේ භාවනාවට වාගේ භාවනා මනස සක්මන දිකට උතරින්ද ඇස් වැස්සුව පොත් නොපෙනියන් නිසා සුචිපුර කොමියුතනි. එන්නේ අනිවාර්යයෙන්ම සක්මනීමේ විසඳාගන්න ප්‍රශ්නයක්. එහෙම වෙනකොට හොඳටම හිත එකට ඇවිල්ලා බවට ලකුණක් තමයි මේ පෙන්නන්නේ. එතකොට ඉලියව මාර්ග කරන්න එපා. එනකලිය අපිට යන්න එපා. ඇස්වල් ගන්නත් එපා. ඒ හිත ඇතුළට ඇවිල්ලා තියෙන බව හැම චලනයක්ම හැම කුංචි ව්‍යංජන අනුවේදනයක් පේන්න පටන් අර ගන්නවා. නමුත් හිත නිකන් තෝන්තු වෙනවා කියන්නේ. මත් වෙන ගතියක් තියෙනවා. අන්න ඒ වෙලාවට එහෙම කොටක් හිතගෙන ඉඳලා එහෙම නැත්නම් පරියන්කේ කෙලවර බොහෝ විට සම්මතයි ආසනයක් හදන්න කියලා. අනේ ආසනේ පොට්ටක් කියලා වාඩි වෙලා ආයෙත් සක්මනේ කෙරෙනවා. ඒනොත් ඇස්සෝදා ගන්නත් එපා. පරියන්කේ සහනාකට මාරු කර ගන්නත් එපා. මේ ඇතුලේ තත්ත්වය මැද දැඩි ඉන්නේ එහා පැත්තට යන්න නම් මේ සිද්ධියේ එහා කෙලවර දකින්න ඕනේ. සක්මණේ කියන මේක දිරව ගන්න වටහා ගන්න යාරික හොඳයි. හොඳ හොඳ ලකුණු ටිකක් කියන එක කියන්න පුළුවන්. යමෙක් බුදු කෙනෙකුන් දැක්කා බුදු කෙනෙකුන්ගේ ධර්මයේ ඇසුව මාර්ගඵල ලබා අනිවාර්යවද කියන්නේ. කෙනෙකුට මාර්ගඵල ලැබීමට පාරමිත සම්පූර්ණ සිද්ධියයි දහම් පොතවල පහළ වෙන්නේ පිළිබඳව අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්නේ. අද කියපු බණම නැවතනක් අහන්න කමට අසුද්ධ කරන වෙලාවේ මේ වගේ මූල ධර්ම ප්‍රශ්න දාන්න එපා තහම් පාසලකට යන්නේ කියලා. මේ තහම් පාසල වල මොකක්ද කියන්නේ? මේ කරන්නේ භාවනා කිරීමක් පිළිබඳවයි. ආදාන නැහැ කියලා මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපිට ගුණාවක් ඇති කරගන්න මේ වගේ ප්‍රශ්න වලට ඉච්චි වෙලා ගන්න සංකල්පයි. සතර ස්වාමීන් වහන්සේලා අවුරුදු අතුරේ අවිතු අතුරේ මෙතෙක් කලක් ඒවා අපට ඊගමනට ඔබ වහන්සේ මහා ධර්ම පාරක් වේ ඇත. නිවන සම්බන්ධයෙන් නැති බැරි වූ අපට ඇති නැති ආයතන බාරපත් කිරීමට ඔබ වහන්සේ කරුණා වේල මොදරන්න කොයිතරම් කොයිතරමක් නම්ද ඔබ වහන්සේගේ කරුණාමය වේගන අපිට කියා බෑමට තවත් කරුණ අවශ්‍ය වේද මම එදී තේන්නේ ඇත කාය ජීවිත නිර්පේක්ෂව නියමක යෑමට මහත් වූ දෙයක් ඉතිරලා ගියට උසරතමගේ ධර්මයේ ජීවමාන බව අප පසක් කරගත්ත පසක් කරගත් උපවාසයේ යෙමී අප වච්චු තව දහසක් අප වන්නු අපවත් වෙනුයේ අප වන්නු තව දහසක් ධනන්හට මේ මාර්ග කියා දීමට අවශ්‍ය වෙන දීදී නිරෝගී සම්පත් මහා ප්‍රඥාවත් ඔබ ආදී නිතර ලැබේවා. ඔය ආසන මේ වගේ දේ අපට සූත්‍ර කරනවා කියන්නේ කර්මා කරලා ඒකම තමයි භාවනා සම්බන්ධව මේ ගුණ ගායන නරක නෑ නමුත් අපි මගර කියන්නේ බුදුදාන වාසේ ළඟ ඉන්නේ ඒ නිසා අනවශ්‍ය ගුණ ගායනා කරන්න ගියොත් ඒක බුදු ගුණයේ පොඩි කැළඹිලක් වෙනවා ඒ නිසා අපි නිතරම සර්වචනාංශයේ අවශ්‍ය ගෞරවය කියලා ඥානයට හේතුණයි කියන පස්සේ කියන්නේ වෙන කාටදී මේ අවස්ථාවේ සමතරන් සුද්ධ කරන ශීර්ෂයෙන් ප්‍රශ්න කරන් තියෙනවා කර්මා කරලා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ඒක සම්බන්ධව අද අද දැක්කේ ධර්මදේශන වලදී කියපු දැන් ඡායකේ විනේක දැනෙන්නේ අපිට විතර විතර දැනෙනවා එතනින් යහට මේ කොහොමද ආවම දෙන්නේ කරගෙන යන්නේ කොහොමද දැන් මම කීපයක් ඉඳලා මම මේක කරගෙන යනවා එක එක විදිහට ආකාරයට එක එක විදිහට දකින්නවා ඒ සියෝදී දැන් එක දැන් ඉඳලා සත්‍ය දීතර විදිහට මම දැනගන්න ගන්නවා ඉක්මනට යනවා ඉතින් ඒක බලලා දෙනකොට ඒක ශරණේ ගතිය දැනෙනවා ඒකට මොන මොන දිනවලම කොහොම සියෝදී කඩකට දැනෙන විදිහ දැනෙනවා ඊට අමතරව ටිකක් වෙලා ගියාම කිසිම දෙයක් දැනට දවල් පරයන් කියන්නේ ගොඩාක් වෙලා හිතේ සිතුවිල්ල නැතුවම ගෙතින්නේ. ඉතින් මේ විදිහට කොහොමද දිගටම ගෙන යන්නේ ඉතිපා. මේ විශ්වාස අපි අර පරියන්කේදී මේක ඇසුර ලැබුවට පස්සේ පරියන්කේදී ආභාවිත කරගත්තා පස්සේ බලනකොට සක්මනක වගේ චේතනාපූර්වක වැඩ කරද්දී රූපත් බලද්දී නැතකොට කෙනෙක්දී ශබ්දත් ඇහෙද්දී සක්මනේ ක්‍රියාවත් යද්දී තවගේ නිශ්චල මේ හිතේ ක්ලස් වීමක් දෙකලා වීමක් නිස්සාරණ වෙන කමකට සක්මන අනායාසයෙන් සිත්ති තමයි පැත්තකට වෙලා සම්පූර්ණ විනීතිය බලන්න. ඒක පස්සේ ඒකෙන් ජීවිතේ කටයුතු කරනකොට වයිකර මොන්ටේ කෝගේ තමන්ගේ පැත්තේ යනවා. තමන්ම පැත්ත කරලා බලන්න. ඊට පස්සේ ඉදින්දා ජීවිතේ ගියාම අපි හැංගොක් බලව බෑ ගන්න වෙලාවක් තියෙනවා. අපිට කවුරුන් බලනවා. අපි කාටද බලනවා. එතන යම් කිසි වස්තුවක් පිළිබඳ අසීමිත ආකාරයක් ඇති වෙනවා. හොරකම් කරලා හරි කමන්න ගන්න ඕන කියන එක ආසාව. කියන්නේ අපි කියන. අනේ එහෙම වෙද්දී ඒකනම් බාරපතල ද්වේෂයක් බාරපතල ආශාවක් නැත්නම් බරපතල නිති මට මොහයක් ආපේලාවක අර වගේම මේක ධර්මතාවයක් විදිහට ඒක ඒ චිත්ත ඥානයට වැඩ කරන්නේ තමයි නිෂ්කාම වෙන්න බැරි. තමයි විවේක වෙන්න බැරි. ඒක ආවයි කියලා පශ්චාත්තාප වෙන්නේ මට මේක දැක් ගන්න පුළුවන් තරම් ශ්‍රේෂ්ඨයි කියලා මම සතුටු වෙන්නේ නැහැ. ඒක නිකන් මගේ හිත වේදිකාවක් කරගෙන නැත්නම් රඟපාන නාටකයක් විතරයි. මමත් ඕන නාටකයක් බලනවා නැත්නම් මේ වේදිකාව කුලියට දෙන එක නම් ආරම බලන්න ඕනේ නැහැ. බැලුවේ ප්‍රශ්නකුත් නැහැ. අනේ විදිහට පණ්‍යන්තේ ගත්ත මේ දැනුම මේ ඉස්ලාමය මේ උදේකලාව හැම ඉරියව්වෙම හැම වෙලාවෙදීම හැම ආවේගයකදීම මම මේක මම කියාගන්න නැතුව මේ උදේකලාව මම කියාගෙන කටයුතු කරන තමයි කරන්නේ. ඉන්නේ හක් නැහැ. ඉන්නේ හාට යන දෙයක් නැහැ. එහා කොටස තියෙන ධර්මයට. අපිට තියෙන ධර්මයට හැම ඉරියව්වෙම හැම වෙලාවෙදීම ඉඳ කියලා මම චේතනා ඇති කරගන්න. මම අදිස්ථාන ගන්න යනවා. මම අරක වේවා මේක වේවා පටන් ගන්න නැතුව මේ වෙන දෙයක ඉඳ කියලා විශේෂ සකස් කරලා බලන්න එකයි තියෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් තමයි තේරෙන්නේ අසහනය කියන එක. මානසික ආතතියක් කියන්නේ මොනවා කියන්න තරක් තියෙනවා තමයි ආතතියක් කියන්නේ. උච්චර වර්ගවල එතෙන් තියාගන්න බැරි වුණා කියලා දැන් මේක තමයි. දැන් ඉන්නේ එක වර්තමාන මොහොතේ මම මේ වැඩේ සිද්ධ වෙද්දී චේතනායිකෝ හෝ චේතනායිකෝ සචේතනකෝ හෝ අචේතනකෝ අවිඥානිකෝ සවිඥාන ප්‍රයති පිට කෙනෙක්ගේ වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් දරතේ ඉන්නේ නැහැ. කායික මානසික දරතේ ඉන්නේ නැහැ. අසහනේ නැහැ. ඒකවල චේතනාවේ ඔක්කොම සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්ම නිසා. මට කියන්නේ ඒක බලලා ශ්‍රම ධර්ම සංසිකේ පමණයි. ඉතින් ඒක පුරුදු කරන පුරුදු කරන්නේ තමයි තේරෙනවා මේ ඉතින් විවේක රැකිය විත විශ්‍රාම වෙන රැකිය වැඩිකම නිසා නිින්දක අවශ්‍යතාවයක් තියෙනවා. වැටකට වැඩිලා පුජ්‍ය ගන්න ඕන කමක් නැහැ. නිින්ද ගිය භාවනාවේ එන්නේ වෙනකොට. ඉතාලි ඉන්නකොට තනිකර මේ පරියන්කේ මානසිකාරයට බොහොම සමානයි. සමාධියට පරිපාලනය කෙලසෙනවා භාවනාවට බාහිර නිදෙටි කෙලසෙනවා. ඒ දෙන්න වැඩවලත් කෙලසෙනවා. මාකට බොහෝම පින්බර හිතෙලිත් වෙනවා. මේ එකකටවත් මාය කරන්න ඒක තමයි මේවා. ඉතින් ඒක ඔක්කොම දැනගන්න. ජයකට දීපු උත්තරේ අච්චට මෙතන මෙතන කොට කියලා තමන් න්‍යාය ක්‍රමයට හිතා ගන්න ඉතිරියට වෙනවා කතා කරන්නයි සද්දෝට වෙනවා කතා කරන්නයි වේදනාව කරා ගන්න බබාලා නෙමෙයි උන්සෝලේ පස්සේ ගන්න එපායි. දැන්වත් ඔයා මොකද කරන්නේ? කොච්චරම නමයි කොච්චර කිව්වත් ඒක මේක කියපේම තමයි මේක. එහෙම නැත්තම් වෙන්නේ ඔය ඔය හිත දඟලට ගන්න මම හොඳ නැද්ද කියලා අහන්න ඔයාලා. හරිසෝ හොඳයි. ඉස්සරහට හොඳයි ඊට පස්සේ ඔක ඔක කියන්න ඕනේ. ඊගා වැඩි කරන්නේ නැහැ ඒ මොකද මේ කොයි වෙලාවෙ ඒක ආදරයි විදියට ඉස්සරට වැඩි මම දැන් හොඳ නැද්ද? ඒක තමයි තමන්ගේ හිත තමයි කියන්න තියෙන්නේ. විකුණු වලේ දුව, ඒ බල දන්නේ දුව, මල කිතුවේ දුව, ඇල දුව බලන්න එපා. ඕක කියා ගන්න දෙයක් නෙමෙයි හිතේ තියෙන කැටි ගැනීම ගන්න ආකාරයක් තියෙනවා. කෙලෙසක් නෙමෙයි. මම හඳුනා ගන්න ඕනේ. මොක කරගෙන ඵලයන් මොක අතරමැදදී ඇසස් කරගෙන ඉන්නවා. කොච්චර ගියාද මොකක්ද උනේ? එක්කෝ මානෙරයි. ඒක නිසා මේක ප්‍රශ්නයක් කරගන්න නැතුව දිගට යන එකයි කරන්නේ. අවශ්‍යයි. සමහරවිට සමහරවිට චිත්ත වශයෙන් චිත්ත දේශ බලහිනේ ඉඳගෙන ධර්ම කර්ම හොඳට හිතේනවා වේදනා සංඥා සංකාර හොඳට තෝරා බේරගන්න පුළුවන් වේදනාවේ සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා මේන් කරලා හොඳට අවබෝධ වෙනවා සංඥා ඊයෝල්ටේ සංඥා හොඳට අවබෝධ වෙනවා ඊළඟ සංකාර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර වශයෙන් තෝරා බේරගෙන මේ සාක්ෂි සාක්ෂි ටික දැනෙනකොට ඒ කාය සංකාරය කියලා මට අහගන්නවා. පටි සංකාරම දැනෙන්නේ භාවනා කරද්දී ඒකම චිත්ත සංකාර වශයෙන් වේදනා සංඥා දෙක වලට අවබෝධ වෙනවා යමක් ශලායතනයන්ගේ අරමුණ වැටෙති ඒකේ වේදනාව හොඳට අවබෝධ කරගන්න පුළුවන් සංඥාව එහෙම සිතන පොතේ තෝර වේලාගෙන එහෙම බලාගෙන ඉන්නතර තුරේ හිත ටික වෙලාවකට නිහඬ වෙනවා ඒක වැඩි වෙලාවක් පවතින්නේ ටික වෙලාවක් හිත නිහඬ වෙලා තියෙනවා. ආයෙම අර විදිහට සංකාර කාය සංකාර වගේ ඕකාය සංකාර නෙවෙයි චිත්ත සංකාරයි. දේශබලයෝ නැවතත් ඒ වගේ නිහඬ වෙනවා. මේ විදිහට කරනවා කරගෙන යනවා. මම හිතේ නිහඬ වීම ටික වෙලාවකට තියෙන්නේ මේක දැනෙලාව පෞරුෂමදී නැත්නම් කියන්නේ අසාන්තික කියන වාක්‍යය අසාන්තික අන්තිම ප්‍රශ්න මොකක්ද කියන්නේ ශීතේ දැන් කොම්පියුටර් සයන්ස් කරාට අන්තිමට අහව ප්‍රශ්න පොඩ්ඩක් මතක් කරගන්න අන්තිම වචනේ. දැන් මේ සිිතේ නිහඬ විලා තියෙන ටික විලාව නිහඬ විලා තිබිලා ආයෙම චිත්ත සංකාර හට ගන්නවා. ආයෙත් මේ විදිහට මෙතන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ ඔය ටික තේරෙනවා ප්‍රශ්නේ මොකක්ද? ඒක වැඩි කරගන්නේ ඒ මොහොත වීම ටික වෙලාවකට පවතින්නේ හිතේ එහාට බව ඒක ඒ විදිහට තියෙන්නේ නැත්තම් වැඩි වෙලාවක් පවතිනවද පවතිනවා නම් ඒක කොහොමද දීර්ඝ වශයෙන් පවත් ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. ඒක ඉස්සරහම කරන්න තියෙන්නේ දැන් දෙකේ තත්ත්වය. දැන් මොකක් හරි දෙයක් පොදුවට භාවිත වෙන්න ආරින්ද භාවිතුමාට පස්සේ තමයි අපිට ඊගා තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක දිගට පවතින්න ඕනේද නැද්ද? පවතිනවා නම් මොකද කරන්න කියන එක තාම දෙකිලියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අත්දැකීමේ මෝරලන්නේ. මේ අත්දැකීමේ සිද්ධ වෙලා නැහැ. මේ අත්දැකීමේ වශී වෙලා නැහැ. ඒ නිසා වශී වෙන්නේ නැතුව අරකට ගියා අමෝම ගැනක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ওই தත්ත්වේ හැම වෙලාවෙදීම හැම පරියන්කේදීම පරියන්කේ පිටට යන්නේ කමක් නැහැ. නිතරම ඉන්න ගියාම තමන්ගේ පදම අහුවෙනවා. තව කෙනෙකුට යමාරු කියන්නේ මේක දික් කළ යුතුද නැද්ද දික් කරන්න බැරිද පුළුවන්ද කියලා හොඳම දේ තමයි ඔය වෙච්ච දැනම තියෙන එක. ලක්ෂ කෝටි වාරයක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ නිසකතාවෙත් ආවදාවේ තමයි ඉතිහාරපන්නේ. තාම දැක තියෙනවා මේ දිනු කරන්න පුළුවන්ද අඩුද දිනු කරනවා නම් මොකද කරන්න කියලා හැම එකකින්ම රාගයේ නිස්සද්දතාවයට යනවානේ වෙන හිල්ලා ඉලියර කියලා ඒ නිසා ඔය යන්නේක දැනගෙන දැනවත තමයි යන්නේක ලක්ෂ වාරයක් ලක්ෂ කෝටි වාරයක් මම වශී කරන්න ඕනේ කියලා තනන්නේ ඒක කියනකට පස්සේ වශී වීමේ ලක්ෂණ තමයි ඉතින් ඒකට යන්නේ පිටිකේනකොට හරි අමාරුයි මේ වෛචික තත්වයට මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා කියන්නේ ඔක හිතේ ප්‍රපංචයක් වගේ. හිත විදිහම ප්‍රපංච කරනවා අර විවේක වෙන එකට විවේක වෙන්න දෙන්නේ නැති වෙන්න කරන්න දෙන උපරිම කෙනෙහිල්ල කියලා. ඒ නිසා ප්‍රපංච කියලා පැත්තකට දාලා ඔය දැනුමත ගමන් ලෝකට යන්න ආපහු මොදෙන්න ආපහු යන්න ආපහු එන්න. ඒ කරන්න කරන්න කරන්න කරන්න තමන්ටම ආවේනික පදම තමන්ටම ආවේනික යෝගය හැදෙනවා. විශේෂ කලින් තමයි වශයෙන් කෙනෙකුට පහනක් වෙයි. සමිනාස ඔබanse බලක් දේශනා කරන ආනාපාන සති භාවනාව වඩන විට සතර සතපට්ඨානය වැඩෙනවා කියලා. මට ඒක ටිකක් තේරුම් ගන්න මදි. කොහොමද සතර සතිපට්ඨානයෙන් වැඩෙන්න කියලා ඉතින්දී සඳහන් කරනවා නම් මේකෙන් වශයෙන් පූර්ණ උත්තරය තමයි ආනාපාන සති සූත්‍රය. ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අඳාගෙන එක සැරයක් කියවන්නේ ඒ ඔය පොයින්ට් එකටම සර්වතන්ත්‍රය නිසා මේ සූත්‍රය කියවන්න මේක මේ පැත්තේ පාළි මේ පැත්තේ සිංහලෙන් තියෙනවා. ඒකට දේශනා කරපුවා මනම කරපු දේශනා දෙකක් තියෙනවා. නිව්සීලන්ත එකක් කරන බොහෝම තියෙන දේශනා මහතලේ 15ක් භාගයක් තියෙනවා. දේශාන්ලය විතර කරා සුබතරණ කරා. ඉස්තර වශයෙන් හොඳට ලේසි වැඩි ළමයි මේ මේ කේතිම කියන බෑ අංග සම්පූර්ණ උත්තරක් තියෙනවා. ආනාපාන සති සූත්‍රය. පිටිටේ ඒකට යන විනාඩි 30ක් 40ක් යයි කියවන්න සම්පූර්ණ උත්තරය දෙන්නේ. මේ සැකේ දුරු කිරීම සඳහාමයි මේ සූත්‍රය සර්වඥාන්සේ දේශනා කරන්නේ. ඒකට මම මගින් යනකොට වඩා ලොකු සත්‍යාවක් මේ මේ වගේ කරුණු එකක්වත් වසංගගෙන අත පිට මොළවගේ නෙමෙයි සර්වඥාන්සේ කියලා තියෙන නිසා මම කර්මාවෙන් ඉල්ලා හිටනවා. මේ සූත්‍රය කියවන්නේ කියලා පාලියක් කියවන සිංහලක් කියවන දුරු උත්තරය දෙනවා. අවසරයි සාමිනාස ආනාපාන සති සූත්‍රය ගැනද පොඩ්ඩක් සාකච්ඡා කරන නිසා මට පොඩි ගැටලුවක් තියෙනවා. සමහර පොත්වල තියෙන සාමිනාස ආනාපාන සති සූත්‍රයත් එක්ක මේ ධානවලට යන විදිය. තවත් ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ එහෙම ධානවලට යන එකක් කියලා නැහැ කියලා වහන්සේගේ

තියෙනවා. ඒකදී අපිට ඒකේ ඕන දෙයක් ඕනේ ආනාපාන සතිය සූත්‍ර දේශනා කරලා තියෙන්නේ ආනාපාන සූත්‍රය විතරක් නෙවෙයි. දස්සපතාන සූත්‍ර දේශනා කරලා තියෙනවා. ආනාපාන සති සංයුත්තය කියලා වෙනම සංයුත්තනිකායේ වෙනම සංයුත්තයක් තියෙනවා. මම මෙතන මේ අපි ඉස්සලා ප්‍රශ්නට දීපු මූල ධර්මයේ උත්තරය තියෙනවා ආනාපාන සති සූත්‍රයේ. ඒකේ කියලා තියෙනවා පැහැදිලිවම සතරවර ප්‍රශ්නේ වටනේදී මේ මීනාශාව ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. ඒ නිසා ඒක කියවන්නේ එතකොට Tamanට නිකම්මකට කියනවා නම් කෙලින්ම සබචනාගේ හිව අල්ලගෙන කෙලින්ම සබචනාගේ හේවලට ගියා වගේ සතුටක් ඇති වෙනවා කාලය කියවනකොට. එක එක කරා කියනවා අහන්න ගියාම ඉතින් විකලටම හරි ප්‍රශ්නයක් මතුවෙනවා එක එක නයි අර්ථකථන වලට යට වෙනවා. භාවනා කරනවා පුළුවන් තරම් ස්වාධීන වෙන්න. පුළුවන් තරම් කෙලින්ම යන්න ප්‍රබලට. ප්‍රබලට ගිහිල්ලා තමන්ගේ භාවනාවෙන් ගලපන්න ගිය ගමන් අතන වැඩි තෝල් කැන්නේ කරන්න ඕනේ නැහැ පෙරපතුරට කරන්න ඕනේ නැහැ. එන්නත් අපි හැමදාම දාස වෙනවා. හැමදාම වෙනවා. අර පුරා මෙහෙම කියනවා මේ ස්ථානේ මෙහෙම කියනවා. කොහොම ගියත් තමන් විකේ කියන ක්‍රමේ විතරයි අපිට අවශ්‍ය කරන්නේ. අර යමයා කියන කතාව වලින් නෑ. ඉතින් මූලික සූත්‍ර විශේෂයෙන්ම භාවනා කරන අය මධ්‍යමනිකාය සූත්‍ර ටික කියවලා. මධ්‍යමනිකාය හැම සූත්‍රයක්ම පරිපත්තාන සූත්‍රේ, කායගත වේති සූත්‍රේ, ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ, ආනාපාන සති සූත්‍රේ, කායයේ භාවන වාරි සූත්‍රේ හරියි වටිනවා. මේ ඔක්කොම භාවනාවට සම්බන්ධයි. අනිත්‍යව නැහැ කියන්න බෑ. ජීගනිකාය සූත්‍ර ගොඩාක් සීලයට සම්බන්ධයි. පංචමිනිකාය ගොඩාක් භාවනාවට සම්බන්ධයි. ඒ නිසා ඒ බණ අහනකොට තමන්ගේ බණ පොතක් ලැහිති කරගන්න. ඒකට කෙලින්ම ඒක එක්කලා කියන ධර්ම වලින් අපිට ඇති වෙන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ත්‍රිපිටකයෙන් අරගන්න. ඒ වගේ යම් යම් කොටස් ත්‍රිපිටක පරිවර්තන 100 100ක් කරන්නේ. ඒක කියන දේ සම්ප්‍රදාන කුල අටුවාවට බරව ප්‍රශ්නයක් නැහැ. ඒ යම් පදනමක් වෙනවා. තමන්ගේ අත්දැකීම තමයි අන්තිමටම සාධකයේ වෙන්නේ. ඔය කවුරු මොනවා කියවත් තමන්ගේ අත්දැකීමත් එක්ක ගන්නවා කියන්නේ තමයි මොකද වෙන්නේ. නිසා මේ සූත්‍ර කියන එක හරි වටිනවා මේ ස්වාධීනත්වයක් ඇති කරන්න අර්ථකථන නම් කියන කීවර කියන එක කරන දෙන දෙන එක නාගේ රුචිආශිකම් වලට වෙනස් වෙනවා අපි ඒක දන්නවනම් අපි අහුවෙන්නේ මේක අර්ථකථනයක් කියලා දන්නවනම් දැන් අපිට කරන්න තියෙන පුළුවන් තරම් සර්වඥ දේශනාව එක සැරයක් කියලා බෑ ලොකු සංකේතයක් කියලා පළවෙනි සැරේ 130ක් තියෙන්නේ ඉවසර නියල් 33ක් තියෙනවා. 35ක් තියෙනවා. ඉතින් ටික ටික ටික වැඩිම ඒක ඔරිජිනල් එකනේ. ඒකවල කෙලින්ම සර්වචනාදේ ළඟ ඉන්නවා. කෙලින්ම පාලියෙන් යන්නේ වැඩි. ඒකකට අතරමැදිකට රින්ගන තියෙන කාටද? මේ පැත්තේ සිංහල තියෙනවා. පාලිය තියෙනවා සිංහල තියෙනවා. ඒ හා සමාන ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා. ඒ නිසා ටිකක් අඟහමාරු මේකේ. ඒ මානසික ඒක ඒක වටිනවා. දැන් පංචසූත්‍ර දෙකම අපි පිටකේම කියවන්න ඕනේ නේද? මේ දැන් වෙන ස්වාමීන් වේස්තර කියනවා කියනවා පෙළ වෙලා ඒක කියවන්න ඕනේ. සේපියෙන් පිටර සුස්නැකි අනේ අපි කොහෙන් හරි වැඩි පෙළඹිලා තියෙනවා ටෙලිෆෝනේ මේ ලේස් වල කියපුවාම උඩට මේ සිද්ධ වෙන තමයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් රීඩින් සෝස් එක දිනවා දැන් සෝස් එක ගන්න පුළුවන්. ඉතින් අපි අපි දැන් බෙටර් ඔෆ් අපි යම් තැනක ඉන්නවා. මේ හම්සොන් බීසිත් වෙන්නේ. දැන් කියන සාධාරණ වැකයක් මොකද ඇත්තටම ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. ඒක තමයි තව එකක් කියනවා. තමයි එකක් දාගන්නවා. මේකෙන් තවහත් උනා ඉවර වෙන්නේ නැතිලට. ඒක හොඳට මම කියන්නේ ධර්මයේ ගැඹීරත්වයේ කියන එක රහත් උනාට ඉවර වෙන්නේ නැහැ. තවත් ඒක කරන්න කරන්න කරන්න තව කෙනෙකුගේ ප්‍රශ්නයකට නිරවුල් උත්තර දෙන්න හැකියාවක් එන්නේ මේ අහවල් කියලා ස්ටෑන්ඩඩ් උත්තරයක් නැහැ. ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ මේක සිවුම් වෙවි සිවුම් වෙවි රිෆයින් වෙවි රිෆයින් වෙවි යන. ඒක ඇත්තටම ඒකෙන් තමයි මේ ප්‍රශ්න වලට සාකච්ඡා වෙන්නේ මේවට යොමුුනේ තමයි අපේ තිබුණ සැකතුළු වීම සිද්ධ වෙන්නේ. හැමදාම කවුරුත් කියන දේ අර මෙච්චරත් ඒක නිසා අම්මගේ කණින් කිරි දීලා ජීවත් වෙනවා. මේක ටිකක් තමයි කපලා කාරණා. ටික ටික ටික ටික ඇදලා අසම් බයයි කාය සංකාරයන් ස්ථානයේ කිසිම කිසිම ඒකවල එකකදී පස්සද්ධිය කියන්නේ සමාන පස්සද්ධිය කියනවා පස්සම්බණය සංසිඳ වීම කියන ඒවා එක එක අර්ථකථන දෙනවා පස්සම්බ කියන වචනයට ඩික්ෂනරි අරන් බලන්න කීදෙනෙක් අර්ථකථන කියන්නේ එක එක කන්ටෙක්ස්ටුවල් මීනින්ග්ස් කියන එක එක පසුබිම් වලට ඒක නිසා බයිබලයේ කියන එක අද මොන්න තාලෙට පිට කරනවා කුරාන කියන එක මොන තරම් ඉන්නපිට කරනවා. ඉතින් ඒ වගේ අපේ කර කපරව කලව කරගන්න ඕන නම් කන්න ඕන කරන්න පුළුවන්. ඒක බණ කියන හැම කෙනෙක්ම යම් ප්‍රමාණයකට ඒ ට්විස් කරලා තමයි කියන්නේ. කෙලින්ම ඒක ගන්න. ඉතින් අපි ඒකෙම පිටිකට එක සම්බන්ධයි. කොයි වෙලාවකරි අපි පිටිකට එක සම්බන්ධ වෙන එක කිසි දෝෂයක් නෑ. දුක්කමක් කියනවා කෝකියවන්න පුළුවන් නම් කරලා කරලා තමයි ඉගෙන ගන්න. වෙන කවදාකවත් මේකම ටැබ්ලට් එකක් අරගෙන හෝ ඔපරේෂන් එකකින් හෝ සෝදේවා මේ ආශිර්වාද ගැනීම කි කරන්න බෑ. ඒකට යන්නේ අපි කෙලින්ම බුද්ධ වචන සම්බන්ධයි. සමහරවිට ඊළාකේ විද්‍යාවලාවේ මේ මගේ ශරීරයේ මාංශ පෙසි දෙදරමින් වගේ තිබුණේ මම ඒක ගොඩක් වෙලා බලාගෙන හිටියා ඒ මම හිතුවා ඉතින් අද මගේ භාවනාවේ දුක වෙනසක් වෙයි කියලා ඒ උපේක්ෂා අපේක්ෂා තිබුණේ ඉඳ සාමාන්‍ය විදිහම තමයි කරන්නේ ඉතින් මම ගොඩක් වෙලා ඒක තිබුණේ මම ලකෝ ඉතින් මේ අද මම කොච්චර ඒක අන්තිම සෙෂන් එකේ ගියරයක් මට ගාල්නේ මේ එහෙම කියාගෙන උපේක්ෂා අපේක්ෂා සියල් ගන්න එක වැරදි නිසා. මේක ඔය කියන්න ඕනේ. මේ භාවනායේ පදම යෝගේ කොයි වෙලාවෙ එදීද කියලා අපි උගලයක් බලාපොරොත්තු වෙන මේ වගේ වාඩි ලයින් එකක් නිවන් දක්න්නේ. කවදාවත් එන්න ගන්න නැහැ. ඒක අපි ඉති චිත්ත රූපයක් විතරයි. ඒකේ රිලැක්ස් වෙනවා කියන එක, හුදේකලා වෙනවා කියන එක, විස්රාම වෙනවා කියන එක වෙන දෙයක් නෙකක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට තියෙන්නේ ඒක සුසු පරිසර යකි තාක් ලං කරලා දෙන එක විතරයි. ඒ නිසා කොතනදීද යෝගයේ දෙන්නේ කියන එක, කොතනද මැරෙන්නේ කියන එක, කොහෙද කියලා උපදින්නේ කියන කවම කවදාකවත් කාටවත් විශ්වාස කරන්න බැහැ. නමුත් අපේ වැඩේම ඔන්න කොරන්න බැරි දේවල් සැලසුම් කරනවා. ඒක මරණය. කම්මටකම කියලා, මොහොතකම කියලා, තාකදී කොහොමද? අවිද්‍යාව කියන්නේ. කොච්චර හරි අපිට පාලනය කරන්න බැරි හරියට සල්සුන් හදාදා ඉන්නවා. පාලනය කරන්න පුළුවන් හරිය විද්‍යාව කියලා. ඒ දැයි එනකොට ස්වයංයෙන් බලාගෙන ඉන්න භාවනා කරනවා කියන තරම් අමනද මං කියන්නේ ඕක භාවනා කියන එක. මම දැන් මෙතන කියන එක නෙමෙයි මෙතන නම් පණියක් කියන එක නෑනේ. හැම දේශනාව වල දුන් කරකට කරේ කියලා තියෙන නමුත් අපේ හිත කොච්චර සම්ප්‍රදාන කෝල්ද කියලා බලන්න. අපේ හිත කොච්චර කර හැඩයක් නැතිදී හැඩයක් ගන්න හදනවා. ව්‍යාකරණයක් නැතිදී ව්‍යාකරණයක් ගන්නවා. නැත්නම් අපි දන්න දැනුමට කොටු කරන්න හදනවා විශ්වගත දැනුමකින් කඩදාකට කියන්නේ. කවදාකවත් බෑ අයිය පොරේ නාන්න. ඉතින් වෙන වෙලාවෙදී ඒකට අනුග්‍රහ කරන්න මම මාගේ කමෙන් තොරව 100 100ක් යන්න දුන්නා. ඕන වෙලාවක දෙල ගැහිච්ච වෙලාව වෙච්චරයි. මල පිපිලා තිබුණාට උඩට ආවට ඉර පායකම් පිටෙන්නේ. ඉර පෑවුවත් වතුර යට දුන්න පොට්ටු ඔබ පෙන්නේ නැහැ. නිසා මල උඩට ඇවිල්ලා තියෙනවා ඉර පායන්න ඕනේ ඒක පෙන්නේ. ඒ නිසා ඒක හැමදාම හම්බයක්. නිසා හැමදාම හරිම සුන්දර දෙයක්. ඒක හැමදාම ඒක සාහිත්‍යමය සිද්ධියක්. ඉලෙක්ට්‍රික් එකක් නිසා අපි කොච්චර සැලසුම් කරත් අපිට ඕනෙලා ඒක මයි ඒකේ තියෙන ගැඹීරත්වය ඒකේ නයිසාරණිකත්වය අනුත් අපේ තාක්කමනකට කාර්යාවත් ඒක අල්ලන්න. අපි වෙනම ගොඩක් දන් දීලා තියෙන නිසා, ගොඩක් සීල කරලා තියෙන නිසා, ගොඩක් භාවනා කරලා තියෙන නිසා මට නිවන ලැබෙන්න ඕනේ. මේයි කියලා ගන්නilla පුළුවන්. සමහරවිට කිසිම බලාපෑක්ෂාවකට කරව කරපු දවසේ නිවන ලැබුණත් එකයි නොලැබුණත් එකයි. එදාට ඔය ආතතිය. එදාට ඔය ටෙන්ෂන් එකයි. අපි අපේ මුඛ්‍යම විදියට නියුරෝසස් මේ ටෙන්ෂන් එක හදාගන්න දක්ෂයි. මොනම හරි දෙකින් ටෙන්ෂන් එකක් හදාගන්න. ඒ නිසා අර සංග්‍රහයේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ කොහොමද රහත්ුනායි කියලා දැනගන්නේ. ඒකට ප්‍රශ්න නැහැ කියනවා. කාගෙන් අහන්නද කියන්නේ? ප්‍රශ්න තියෙන තාකල් ඒ තමන්ගේ අත්දැකීමට කොහෙන්දෝ කැලේ යනවා උපසන අහන්න නැතුව උඩ ඉන්න ක්‍රමයක්වත් නැහැ. ප්‍රශ්න නැතුව අපි මුලික කරගෙන හිටියට බෑ. ඒ නිසා අපි ප්‍රශ්න අහන්න අහන්න අපේ මොඩකම අපේ කියන මොකක් හරි කෙලෙසක් එළියට. ඒකට පබ්ලික් කේන් කරන්න පුත්තින් ඉස්සරහට අදලාටම ගන්න. ඒක පව්වපා. ඒක කන්නේ කොහොමද? විශේෂයෙන්ම හොඳ නැහැ නා කියන්නේ. සාකච්ඡාවක් බෑ. ගේනම ඒ ගැටිට උගහනවා කියනකොට කොහොම හරි පොඩි උන්නම් මොකොත් නැහැ. ඒ නිසා ගැරේජ්ජට හරි ඉතර ගන්න යනවනම් කොල්ල කාලේ ඵලයන් කියනවා. කොල්ල කාලේ ඵලයන් කියනවා. ආයෙත් කියනවා බාස් බයිනකොට ඉවසන්නේ කියනවා. ගන්න දෙනවා අඳුරෙන් ආගෙන බාස්. ඒකයි බුදුහාම කියන්නේ ජීවිතේ ප්‍රථම යාවේ භාවනා කරපළා. කලුකෙත් සීටි භාවනා කරපළා. බද්දේ වුණේ භාවනා කරලා ගැහුවට බැන්නට ලොක්කේ නෙගහන්නේ ප්‍රශ්නයක් නැහැ. වයසට ගියාට පස්සේ දැන් තරහා කාලාතර නිමතර ගත්තා පස්සේ වෙන නීතරකට දෙකක් ගන්නකොට ඉතුල සිනොත් අදලානවා මොන කුජීකක් ඒකට මට කියන්නේ අපිට ඕන කරන තියෙන කොහෙන් හරි කමන්නේ කෙලෙසක් ඉස්තරු කරන කරගන්න. අපි ළඟ තියෙන හැංගිලා දෙන කෙලෙසක් ඉස්මතු කරගන්න ඕනේ. ඒක එතනදී ওই ලැජ්ජ බය කියන කරන්නේ. ඒ නිසා ඒකදී මේ ගහන එක ගන්න ඕනේ අඬන්නම ගන්න. මේ ගුටි කණේ කරාට තේරෙනවා මට නෙවෙයි වදින්නේ කෙලෙස් එකට වදින්නේ කියලා. මට වැදිනවා කියලා දැනගත්තොත් දෙන්නම් පරාදයි. ඒක කතෝලික ආගමට ඇයි. මොකද බුද්ධාගම නැහැ මේ දුක නැති කරන්න කියලා නැති දුකක් කොළු දාගත්තා කියලා ඔකටත් කොහොමද? ආමතුනේ දැන් අපිට ඉතින් ඉතින් ඉතින් to the present moment. එතකොට සයවන්ත ඒක ප්‍රැක්ටිස් කරන දෙයක් දැක්කා. මොකද දැන් කොහොමද කියන්නේ? භාවනාවේ ප්‍රාණිකය. දෙකම එකයි. ප්‍රසන්න මොමේ කියවත් දෙයට කියවත් එකම දේ. මේ දෙකත් එකකින් වචන දෙකකින් කියමක් කරා. ඒ දෙක දෙකට කරන දෙයක් නැහැ. අපි ළඟ නැහැ ඒ මුදුර අවධානය අපේ වෙලාව ධන්නා අවධානය කියන්නේ මාන අවධානය කියන්නේ නිත්‍ය අවධානය කියන්නේ. මේ සංනාමාන දිට්ඨි නැත්නම් වර්තමාන මොහොත තමයි ඒක. ඒක අලුතෙන් ගන්න දෙයක් නෙවෙයි. ඒ දෙකම සමාන වචන දෙකක් කියලා කියන්නේ. දැන් මේ කාලේ භාගයක් විතර පාවිච්චි කරලා තියෙනවා වෙන ප්‍රශ්න නැත්නම් අර පුළුවන් මේක සක්මන් භාවනාව සඳහා කතා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ප්‍රශ්න කරන්න නැහැ නැත්නම් මම යෝජනා කරනවා. අපි අතමාරට අතමාර වෙනවා. මම භාවනාවට කාර්ය කරනවා.